කර්මය සතරවදයන් කීවා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් ඒ ඒ ඊළඟට ඒ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ नमो तस्ते भगवतो वरहतो සම්මා සම්බුද්දස්සේ සතරදාරුන් කර්මය දක්වා අකුසලයේ කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලයයි කියලා. ඊළඟට ඒ අකුසලයේ පිළිබඳ විස්තරයක් කරනවා. කළා කාය කර්මය, වාක් කර්මය, මනස් කර්මය. තත් අකුසලං කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං චේති සමද්වාර වශයෙන් ත්‍රිවිධං හෝති. සමද්වාර වශයෙන් දෙවදාරුන් දෙනවා කර්මය ඒ කාය කර්මය, වාක් කර්මය, මනස් කර්මය කියලා. ඒ ඒ කෙසේද කියා ඊළඟට අපි මේ පානාතිපාත, අදින්නාදාන, කාමී සුනිච්ඡාචාර කියන මේ කර්ම කායද්්වාරයයි ඒ කාය විඤ්ඤාප්තියයි කියන කායද්්වාරයේ බහුල වශයෙන් ඇතිවන බැවින් ඒවාට කාය කර්මයයි කියනවා. මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාපය කියන මේ සතර වචී විඤ්ඤාක්තියයි කියන ඒ වාග්්වාරයේ බහුල වශයෙන් ඇතිවන බැවින් වචී කම්ම නැත්නම් වාග් කර්මය කියලා කියන බව අභිජ්ජා ව්‍යාපාද විචා දිට්ඨි කියන මේවා ඒ අන්‍ය ద్వාරයන් මේ උපදන අතර සිතේම බහුල වශයෙන් හට ගන්නා බැවින් ඒවා අතර මනෝ කර්ම නැත්නම් මනස් කර්මයයි කියන බව පසුගිය දිනෙහිදී අපි කතා කළා. ඒ ගැන සිතයි අද අපට කියන්නට තිබෙන්නේ. එයින් අබ්ධර්මාර්ථ සංග්‍රහ පාඨය තේසු පානාති පාතා තේසු පානාති පාතෝ කරුසා වාචා ව්‍යාපාදෝච්ච දෝෂ මූලේන ජායන්ති ඒ කියන ලද අකුසල කර්ම 10 අතුරෙන් ප්‍රාණඝාතය අර්ථ වචන කීමය ව්‍යාපාදේ කියන ඒ වනස්සිතිවිල්ල දේශ මූලයෙන් හතරක් දැන් ප්‍රාණඝාතය මොන විදිහට සිදු කළත් ඒ සිදු කරන අවස්ථාවේදී ඇතිවන්නා වූ සිත ද්වේෂ මූල සිතක් කියන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ දෙක සිද්ධක අතරේ යම් කිසි සිතකුයි ප්‍රාණඝාතය කරන විටත් හරුස වචන කියන විටත් හරුස වචන කියන්නේ Tamande සිතම නරක වෙලා සිතේ තරහව ඇති වෙලා අන්යන්ට කියනු ලබන වචන ඒවයි හරුස වචන කියන්නේ ඒ පරුස වචන කීලේදී උපදමේ ද්වේෂ මූල සිතක්. ව්‍යාපාරී කියන අනුන් නැසේවා වනසේවා කියන ඒ වනස්පතිවිල්ල ව්‍යාපාදයේ කිය ව්‍යාපාදය ඒක ඇතිවන්නේ ද්වේෂ මූල පිට. ඒ නිසා ඒ කර්ම තුන පිළිබඳව ප්‍රාණඝාත, කරුසාවාච, ව්‍යාපාද කියන මේ තුන ද්වේෂ මූල සිතින්ම ඇතිවන බව වෙනස් වන්නේ නැහැ. ඒක ද්වේෂ මූල සිතින්මයි. සමහර විටක කෙනෙක් විනාදෙදී පතකුගේ ජීවිතයේ ප්‍රකලක්. ඒ ජීවිතයේ තොර කිරීම වශයෙන් උපදනා වූ සිත ද්වේෂ මූල සිත. අකමිතේක ආහාර පිණිස ඒ සතාගේ මාංශය පිණිස මාංශය ගැන සිදෙන තෘෂ්ණාව නිසා පතකුගේ ජීවිතයේ ප්‍රකලක්. ඒ ජීවිතයේ තොර කිරීමේ සිත වශයෙන් උපදනේ ද්වේෂ මූල සිත. එනකොට ඒ දැන් මස් මස් ලබා ගැනීමට සතුටුගේ බාධාවක් පවතින්නේ උගේ ප්‍රාණය පන. ඒ නිසා ඒ ප්‍රාණය නිරුද්ධ කරනවා. ඒ ලබා ගැනීම. මේ විදිහට ඒ උපදින ජීත මූල සිතක්. ඉතින් පරුසා වාචා ව්‍යාපාද කියන ඒ දෙක පිළිබඳ ඒ තරම් ප්‍රශ්නයක් හටගන්නට විදිහක් නැහැ. මේ ගැන තමයි ප්‍රශ්නයක් උපදිනවා නම් උපදින්නේ කෙනෙක් මේ මාංශය ලෝභයෙන් සතෙකුගේ ජීවිතය තොර කරાવી. එහෙම නැත්නම් යමක් හරියම්බ කර ගැනීමේ බලාපොරොත්තු වෙන යමක් සොයා ගැනීමේ බලාපොරොත්තු. මේ සතාගේ මස් විකුණා ප්‍රයෝජනේ ලාභ ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන සතෙකුගේ ජීවිතය තොර කරන. එහෙම කර කළා. මොකද මේ ද්වේෂ මූල සිත. ඈ? ඔව් ඒ ද්වේෂය. තරහ. ඒ කියන්නේ ඒ කරුණා ස්වરૂපේ නැති වෙන ද්වේෂය. ද්වේෂය නිසා. ඒ සතුන් සමහර විටක ඔවුන් කෙරෙහි තියෙන කරුණාවයි කියලා. මේ කකුල් කැඩිලා ජීවත් වෙන විටේ සතාට බොහෝ කරදර හිරිහැර ලැබෙනවා. ඒ වයින් මුදවන්නට කියා සමහරු ඒ සතුන් මරා දමන. කොයි විදිහට කෙනෙකුගේ ජීවිතය තොර කළත් ඒ ජීවිතය තොර කිරීම වශයෙන් උපදනාසික දේශ මූලිකයි. ඒ කරුණාවෙන් මරන්නට බෑ. දැන් අපිට බෑනේ කරුණාවෙන් අපේ මව්පිය දෙදෙනාව මරහ දාන්නට නේ. දෙදෙනා අමාරු වෙලා ඉන්නවා, වයස්ගත වෙලා ඉන්නවා. ඇවිද ගන්නට බැරි ඇඳටම වෙලා ඉන්නේ. මල මුත්‍රවල ලැබලා ඉන්නේ. ඒ ඇයිට හරියට ඒ ජීවිතයේ මෙලොව අපායක් වගේ වියයට ඒ නිසා ඒ දුක නැති කරන්නට කල යුතු යුතු දෙන්නේ ඔවුන් ඉක්මනින් පරලෝ යන්නේ කියලා යම් සිතලා එහෙම දවනවා නම් ඒ තරත්තාට ආනන්තරීය කර්මයේ පවා සිදු වෙනවා. මව යා මරීමේ ආනන්දය. ප්‍රාණ ජීවිතයේ කියන එක බොහෝම වටිනායි. වටිනවයි කියන්නේ ඒ ඒ පුද්ගලයා ඒ පුද්ගලයාට ඉතාම වටින දෙයක්. තමා ඒ ජීවිත කාලය තුලදී ලබන තරම් යම් සම්පත් වේ නම් ඒ ජීවිතයේ තියේදී ලබන. දැන් අපි කියමු කෙනෙක් රජ වෙන්නට එහෙම නැත්නම් ඊටත් වඩා උසස් ධ්‍යාන මාර්ගඵල නිබ්බාන කියන මේවාද සාක්ෂාත් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් ඒ තැනත්තාට ඒ සියල්ලම ලබා ගැනීමට තිබෙන අවස්ථාව නැති කර දමනවා ඔහුගේ ජීවිතයේ තොර කිරීම. ඒ නිසා ජීවිතයේ තොර කිරීමේ කියන්නේ විශාලම වරදක්. මොන කාරණයක් සඳහා කළා. ඒ බැවිනුයි මේ දැන් ඒ නිසා වෛද්‍යවරුන්ට එහෙම කියන්නේ මේ මේ මේ ඒ කාමය ඒ ජීවිතේ දේරා ගැනීමට පිළිෙන බලාපොරොත්තු අත්හැරලා ඉක්මනට මැරෙන්නටයි කියලා බෙහෙත් දෙන්නට බෑ. දෙන්න බෑ. ඒක වැරදි. ඒක උනත් වැරදි. ඈ? කොයි තරම් වැරද්දක්ද? දුක් විඳින දුක් විඳින නිසා ඒක ඔයාලා කියන සංසාරේ පිටත්. ඒක හොඳයි. කාගේවත්. Tamanට දෙය නොහැකි ජීවිතය. සමහර විට ඒක නැත්තත් යන්නට පුළුවන්. අනේ මාව මරා දාන්න. මට ඕනේ නෑ මේ ජීවිතේ දුක. ඒත් අයිතියක් නෑ. පරපණ කියලා කියන්නේ පරපණ නැසීම. ඒ නැසීමෙන් අදහස් කරන්නේ පණ කියන එක පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රිය රූපය. පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රිය රූපය ඒක ව්‍යවහාරයේ කියන්නේ ප්‍රාණය. ඒ ප්‍රාණය ඒ නිසා ව්‍යවහාරික වචනයක් නේ කරකන කියන එක ඒ අන්‍යයන්ගේ ප්‍රාණය ඒක නැසීම නැසීමයි කියන්නේ ඒ පැවතගෙන යන එක ස්වභාව වශයෙන් කවදාහෝ ඒ නැති වෙනවා එහෙම නෙවෙන්නේ දැන් ජීවිතය කවදාහරි නැති වෙනවා ඒ එසේ නැති වෙන ඒ ජීවිතය අතරමඟ කවුරු හරි නැති කිරීම තමයි අතිපාපය කියන්නේ කාම අතිපාත අර ඒකට යන්නට තියෙන දුර යන්නට දෙන්නේ නැතිව අතරමඟදී ඇති කරනවා අන්න ඒක ඒ ඒ ප්‍රාණ ධාතය ඒ නිසා මොකද වන්නේ ඒ මොන අදහස් ඒ සමහර විටක තමන් අනේ මේ තැනස්සාට තිබෙන කර ලබන්නට තිබෙන කරදර හිරිහැර වලින් මොහු මුදවීම සඳහා මෙසේ කළ යුතුයි කියලා යමෙක් අදහස් කරනවා නම් ඒ අදහස නම් මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. එසේ අදහස් කොට ඔහුගේ ජීවිතයේ ජනසීම වරදක් නෙවෙයි කියලා සැලකෙනවා නම් මේක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියේ පිහිටා කරන මරණය මිත්‍යා දෘෂ්ටියේ උපදින ලෝභ මූල සිතෙහි. නමුත් මරණය සිදු කරන අවස්ථාවේදී උපදින ද්වේෂ මූල සිත. ඒ එවිට ඒ මිත්‍යා දෘෂ්ටික ලෝභ මූල සිතෙන් කරන ඒ අකුසලයේ බලවත් වීමට කරන උපකාරයක්. ඒ අකුසලයට ලැබෙනවා. උපනිශ්‍රේ වාක්‍ය. උපනිශ්‍රේ කියන්නේ බලවත් කියත. එහෙම ලැබෙන. ඒ නිසා සාහතවත්. ඒ අයිතිය නැහැ. අයිතිය නැහැ. අයිතියක් තිබේ නම් තිබෙන්නේ. Tamanta පවණයි සමාජයේ ජීවිතේ නැති කරගන්න. සමාජයේ ජීවිතේ නැති කරගන්නට නම් අයිතියක් නැහැ. දැන් ඒක නීතියෙන් උනත් පිළිගන්නේ නැහැ. නීතියෙන් බඳුම් කරනවා. Tamanටවත් බෑ Tamanගේ ජීවිතේ නැති කරගන්න. නමුත් ඒ තමන්ගේ ජීවිතයේ කියන එක පරප්‍රාණයක් නෙවෙයි. ඒක සතිය ප්‍රාණ. ඒ සතිය ප්‍රාණ නැති කිරීම ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ අනුන්ගේ පණක් නෙවෙයි නැසල්. නමුත් මේ නැසීමේදී වෙන හිත බලන්නට. හිත සමහරකු තමන්ගේ ප්‍රාණය වදයට පමුණුවන්නේ තමා තුල ඇතිවන බලවත් තරහව නිසා. සමහරු කියන්නේ බුවත් මරාගෙන මාත් මැරෙනවා කියලා. එහෙම මැරෙනවා. එහෙම නෙමෙයි සමහරු සිටිනවා තමන්ගේ ජීවිතය අන්‍යයන් වෙනුවෙන් කැප කරන අය. මේ ජීවිතය දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ එක් අවස්ථාවකදී අර බඩගින්නෙන් සිටින යාත්‍රදීනුවගේ ආහාරය වන්නට දැන් ඒ ඒ දැන් කවුරු කාව හරි කල්ලි කෙරුවා නම් එතනත් සතාගේ ආහාර පිටින් සිටි කියලා තවන්ට ඒක පිනක් වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ නැති නිසා සිදුවන වරදක් Tamanට සිදුවේ. නමුත් Taman තමාගේ ජීවිතේ සැපතලා. ඒ ඒක ජීවිත පරිත්‍යාගයක් කරනවා. ඒක කරන්නේ. දැන් හැම දිනම ජීවිතේ නසා ගන්නා විට ඒ නසා ගැනීමේ අදහස අනුව නසා ගන්නා විට ඇති වුණු චේතනාව අනුවයි ඒකේ පෞකින් තෝරන්නට පිළිගන්නේ. පවතී. නමුත් එදඬු තේරීමක් කරන්නට බෑ අනුන්ගේ ජීවිතය නැසෙන්නේ. කාගේ හෝ ජීවිතය. ඒක ඊටාම කුඩා ප්‍රාණිකගේ දේවල්. නැසන්නේ. අනේ කරුණු අප දැනගන්නට ඕන. නැත්නම් අපටත් සමහර විටක එබඳු විචා දෘෂ්ටි ඇති වෙන්නට පුළුවන්. දැන් ඒක නිසා දෙවිතුන් වහන්සේට මරණේ වර්ණාව කරන්නටත් බෑ අසනීපව සිටින ලෙඩ වෙලා ඉන්න එහෙම කෙනෙකුට මොකටද පින්වත ඔබ මේ තරම් කරදර විඳින් ජීවත් වෙන්නේ හොඳට ශරීරයේ ශක්තිය ඇති කාලයේදී ඔබ කොයි තරම් පින්දහම් කළාද ඒ නිසා මේ ඔබ කරපු පින්දහම් හේතු කොටගෙනම ඔබට පරිලෝ වුණත් සුගතියනේ ලැබෙන්නේ දැන් මොකටද මේ කරදර විඳ විඳ ඉන්නේ ඒ ඊට වඩා හොඳ මේ ඉක්මනට මැරෙන්නේ කියලා එහෙම කිව්වොත් ඒ කීම අහලා ඒ තැනත්තා මැරෙන සඳහාම ආහාර වර්ධනය කොට කන බොන ඒවා බෙහෙත් හේත් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මැරුණොත් භික්ෂුව ඒ මරණයට වග කිය යුතු කෙනෙක් වෙනවා. ඒ හේතු කොටගෙන භික්ෂුව පරාජිතා වන්නටත් ඉඩ තියෙනවා. පරාජිතාවේ කියන මනුෂ්‍ය විග්‍රහ පරාජිතාවට අසුයි. ඉතින් භික්ෂුවට හිමනම් අපටත් මේ தත්ත්වය එනවා. අපටත් බෑ කියන්නට ඕ මොකටද විතර කල් ওই කරදර විඳින්නේ ඉන්නේ. ජීවත් වෙන කාලේදී හොඳට හිතියානේ. දැන් ඉතින් තව දුරටත් මොකටද මේ අනුන්ට කරදර කර කර තමන්ටත් කරදර දෙමින් ජීවත් වෙන්නේ කියලා ඒතනත්තාගේ සිතට මරණයේ ಗುಣ කියලා. ඉක්මනට මැරෙන්නේ නැති සලස්නවා නම් ඒක වරදක්. ඒක වරදක් පාපයක්. තවක්. ප්‍රාණඝාත කර්මයට තමා අසුවන්නට පුළුවන් එකක් වෙනවා. ඒ නිසා මේක නැත්තා පරිදි ප්‍රාණය නැති කර ගත්තොත් ප්‍රාණඝාත ඊළඟට <clears throat> කෞසාවාච ඒක හැම විටම කෙනෙක් යෝනිසෝ මනසිකාර්යෙන් යුතුව සිටියේ නැත්නම් මේ කෞස වචන කියන එක කියෙන්නේ නැති විදිහට සමහර විටක කිතුන්ට මොකක් හරි වැඩක් දීලා අපි දෙමු තමන්ගේ දරුවෙකුට එහෙම නැත්නම් ශිෂ්‍යයෙකුට ඒ දේ කරන්නේ නම් නැත්තම් කියපු දේ දැනස්කාර තේරුම් ගන්නට බෑ. ඒ නිසා තමන් තරහ වෙලා සමහර විට යාට කියන්නේ ගුණාවක්. හරි ගුණ. ඉතින් ඒක සමහර හිතන්නේ නැහැ ඒක පස්ස වචන ගැටේ. සමහර පරුස වචනේ කියලා හිතන්නේ නිකන් ඔය ඔය මර්ගානේ සමහර ස්ත්‍රීන් ඉන්නවා. ඒ කාරකතලා පටන් ගන්නවා දෙන්නේ සම්බන්ධ වෙනකොට කියන්නේ ඒවා විතරයි සමහර පරිශවචනී කියලා ගන්න. එහෙම නෙමෙයි. සිත නරක වෙලා, සිත තරහ වෙලා. අමයන්ගේ සිතෙහි ඒ අමයන්ගේ සිතට නිකන් යකුළු පාරක් දෙනවා වගේ කරන කතා පිළින් ඒවා තමයි පරිශවචන ඒ එවිට තමාගේ සිත පරුෂ නරක වෙලා. ඒ කියන්නේ. ඒ බඳු වචන. ඒ වචන මේ ඒ වචන Taman කියන්නේ කා හතද කා සම්බන්ධවද කියලා බලන්න. එවිට ඒ වරද ක්‍රමයෙන් වැඩි වෙන්නට පුළුවන්. Taman මොන විදිහකින්වත් එබඳු වචනයක් ප්‍රකාශ නොකළ යුතු පුද්ගලයෝ සිටිනවා. ඒ මාය පිළිබඳව කියන්නේ. සමහර විට තමන්ගේ මව තමන්ගේ පියා තමන්ගේ ඒ විදිහේ ගරුකල යුතු අය මේ සංඝයා ඇතැම් විටක මාර්ගඵලලාභී පුද්ගලයන් සිටින්නට පුළුවන් අපි නොදැන. එයයි. ඒ එතකොට ආර්යෝපවාදයට පව අසුවේ. ආර්ය. ඒ ගම් ඒ නිසා ඒ නිසා මේ එකක්වත් දේව නෙවෙයි. මේවා වැළකීමට හැම විටම උත්සාහ කළ යුතු දේ. නිසා අනතිසේම ඒ බඳු අවධානයකින් යුතුව සිටින්නට ඕන. තරහවක් අහවත් වචනයක් පිට නොකර ඉන්නට. ඒකයි තේරුම් ගන්න ඕනේ. සාරිතක තරහ එන්නට පුළුවන්. තරහ ඒක ඇතුලේනේ තියෙන්නේ. ඒ කවුරුවත් දන්නේ නැහැ සමහර නේ. නමුත් ඒක පිට කරන විදිය නෙවෙයි. වර්ෂ වචනයේ තියෙන ඒක පිට කර. ඒ අවස්ථාව දෙන් වලකින්නට. දැන් ඒ අකුසල් සිත තමයි අර අවස්ථාවේදී උපදින තරහ තියෙන හැටිම දේශමූල සිතක් නේ. නමුත් දේශමූල සිත උපන්නා මේ අකුසලය සිදු වීමට කියන්නේ මේ මේක ලොකු කර්මයක් නේ කර්මපතයක් නේ ඒ සිදු වීමට විතික්‍රමණය ඕනේ විතික්‍රමණය කියන්නේ මේ සීමාව පැනීම ඕනේ විතික්‍රම අවස්ථාව ඒ විතික්‍රම අවස්ථාව තමයි තමන්ගේ කට පාවිච්චි කරන අවස්ථාව. අනේ ඒ අවස්ථාව මුදී සිටිනවා නම් ඒකත් ලොකු ජාක් තමයි. ඒයි කියන්නේ තමන්ගේ සීලවත් බව සිටිනවා. සීලවත් සීලවත් බව සිතෙන සිතේ ඇති වෙන්නේ නැහැ. සීලවත් බව තිබෙන බව සමාතම දැනෙන. සමාගයේ කට පිරිසුදු නම් සමාගයේ ශරීරය වචන ඒ කියන්නේ වචනය ශාරීරික ක්‍රියා පිරිසුදු නම් තමයි සීලවත් බව. සීලතාවුව තරහ යන්නට පුළුවන්. තරහ යන්නට පුළුවන් ඒක වෙනම කරුණක්. ඒක නවත්වා ගන්නට ඉතින් භාවනාවක් තියෙනවා. නමුත් සිල්වත් බව කියන බවට සාධකයේ තමා තමා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, කරුස වචන කියන්නේ නැහැ, નિરර්ථක දේ ගැන කතා කරන්නේ. નિરර්ථක වචන. ඒ වචනීය පිරිසිදුකම ඒ විතරක. ඊළඟට අර කය වච අයින් කරන වැරදි තුන ඒන් වලකි. ඒ සිල්වත් බව. ඉතින් එහෙම සීලවත් උනත් සමහර විටක සතු මෙරුවේ නැති උනන් එතනට මරන්නට ඕනේ කියන චේතනාව ඇති වෙන්නට බැරි නෑ. බැරි නෑ. එහෙත් මෙරුවේ නැත්නම් ඒක ලෝකේ එකක් නේ. කර්ම සත්‍යයට අහුවෙන්නේ නෑනේ. අර වෙනසේවා නැසේවා කියන සිතිවිල්ලක් ඇති වුණොත් ඒක අර මනස් කර්ම සත්‍යයට අහුවෙනවා. ව්‍යාපාදේ. ව්‍යාපාදේට. එහෙම නැත්නම් බුදු කරාවක් ඇති වුණාට එහෙම කර්මපත්‍යක් වෙන්නේ නැහැ. ඒවා වාග්භේද කිරීම හා මේ වෙතික්‍රම වශයෙන් කයින් ක්‍රියා කිරීම තමයි නපු. ඊළඟට ඒ ඒ මුසාවා ඒ ප්‍රාණඝාත මේ අරුසාවාද ව්‍යාපාද තුන ද්වේෂ මූලයෙන් කාමයේ සුචාචාරෝ අභිජ්ජා විචාපිච්ච ලෝභ මූලයෙන් කාමයේ සුනිච්ඡාචාරය අභිජ්ජාව අභිජ්ජා කියන ඒ දැඩි ලෝභය විෂම ලෝභය අන්සතු දේ Tamanට වේවා කියලා ඇතිවන ඒ ඒ ලෝභ සිතිවිල්ල මිච්ඡා දිට්ඨි ඒවා ලෝභ මූල සිතින් සිදුවන කාමනිත්‍යාචාරය ගමිතු කරන අවස්ථාවේදී උපදනා වූ ඒ සිත Taman ඒ ඒ කර්මයෙන් බැඳෙන ඒ කර්මපතේට අසුවන ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිතවන්නේ ලෝභ මූල සිතයි. අවිද්‍යාව ඒ අන්සත්දී තමාට වේවා. තමා එය තමාට නතු කරගන්න පිටින්ම ඒක අවිද්‍යාව. මිච්ඡා දිට්ඨි. ලෝභ මූල සිත් වලින් එක. ඒකනේ දාපි ලෝභ මූල සිත ගැන කතා කරන විට ඉගෙන ගන්න විට ඒ ලෝභ මූල සිත විචිගත සංපයුක්ත සිත් වශයෙන්ද දැනගත්තනේ සෝමනස්ස සහගත විචිගත සංපයුක්ත අසංකාරික සිත සසංකාරික සිත උපේක්ෂා සහගත විචිගත සංපයුක්ත අසංකාරික සිත සසංකාරික ඒ උපේක්ෂා සහගත විචිගත සංපයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් හෝ ලෝ සෝමනස් සහගත ditthිගත සංකීර්ණ සංඛාරික සංඛාරික වශයෙන් හෝ ලැබෙන සිතකුයි මිච්ඡා ditthියක් ඇතිවන විට පවත්නා සිත. ඒ ඇතිවන සිත. අවිද්‍යාව ඒ සිත්, ලෝභ මූල සිත් අටම. කාමයේ සුනිච්ඡාචාරයත් ඒ ලෝභ මූල සිත් අටෙන්ම සිදුවන්නේ. සමහර විටක ඒ කාම විචාචාරයේ යෙදෙන තැනත්තා හෝ තැනතිය සිටියොත් මේක වරදක් නෙවෙයි කියලා ඈ වරදක් නෙවෙයි කියලා එතකොටත් පස්සේ සමහර එහෙම කියනවා කියලා මම මට මේ ඇමරිකාවේ සිටි මේ ලාංකික නෝනා කෙනෙක් මේ ඇවිල්ලා කිව්වා. එහි අයගේ අදහස මේ දෙවියෝ මවලා තියෙන්නේ. ඒ විදිහට සැකෙමින් ඉන්නේ ඉතින්. ඒක හදා වුන් කැමති කැමති එක්කෙනා අඬ ගහගෙන යනවා. සැපේ සඳහා. ඔව් මේක පිළිගන්නේ නැහැ මේ වරදක් කියන්නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කාමිත්‍යාව. සේසානි චත්තාරි තීහි මූලේහි සම්භවಂತಿ. සේසානි චත්තාරි කියවේ ද ප්‍රාණඝාතය වර්ෂාවාචයේ ව්‍යාපාත. කාමීසු මිත්‍යාචාර අභිජ්ජා මිත්‍යා දික්ඛි. එතන හයක් තියෙනවානේ. මෙතනට ආවේ නැහැ සොරකම. අවත්තාදානය ආවේ. මුසාවාදයේ ආවේ නෑ. විසුනා වාක්‍යය ආවේ. සම්පත්ලාපය ආවේ නෑ. අන්න ඒ හතර. අවත්තාදාන, මුසාවාද, විසුනා වාක්‍ය, සම්පත්ලාප. අවත්තාදානයේ කාය කර්මයක් විසුනා වාක්‍ය පරිසා විසුනා වාක්‍ය මුසාවාද කුසමාවාද සම්පත්තලාප වාක්‍ය තුනයි. ඒවා තීහි මූලේහි සම්භවಂತಿ. තීහි මූලේ. ඔයකේ තියෙන තීහි මූලේ කියලා. දීහි නේද? දීහි මූලේහි සම්භවಂತಿ. මුල් දෙකකින් සිදුවන්නේ. ඒ මුල් දෙකේ කියන්නේ ලෝභ මූල සිතින් හෝ ද්වේෂ මූල සිතින් හෝ ලෝභ මූල සිතින් හෝ ද්වේෂ මූල සිතින් හෝ සිදුවෙන අකුසල්. දීහි නෙමෙයි ද්වේහි වෙන්නට. ඒ ඒ ඉතිරි අකුසල්. දැන් අදත්තාදාන. අදත්තාදානය කියන්නේ අන්සතු දේ ගැනීම. සමහරු ඒ අන්සතු දේ ගන්නේ ලෝභයෙන්මයි. තමාට එයින් ඇති වැඩක්, එයින් ඇති ප්‍රයෝජනය, තමන්ට එයින් සිදුවෙන වාසිය, ලාභය සලකාගෙන අන්සතු දේ ගන්නවා. ඒ ලෝභ මූල සිත්. සමහරු අන්සතු දේ පැහැරගන්නේ තමාට ඒින් නැවති අර්ථයක් වැඩක් ගැන සලකා ලෝභයෙන් නෙවේ. ඒක නැත්තම් කෙරෙහි තිබෙන තරහව නිසා. තරහව නිසා. අනේක ද්වේෂයෙන් කරා. ඔවුන්ට අයිති වෙන්නට තියෙන දෙයක්, ඔවුන්ගේ අයිතිය තිබෙන දෙයක් අරගෙන සමහර විට විනාශ කරලා ගන්නවා. ඒ විදිහේ කරන හොරකම් පිළිද. ඒවා ද්වේෂණ ලෙස සිද්ධ ඒකයි ද්විහි මූලයේ කිසි. ඒ වගේමයි බොරු කියන. කෙනෙක් බොරු කියත හැකි තමන්ට ලැබෙන වාසිය. දැන් සමහරු එහෙම නේද බොරු සාකි කියන මිනිස්සු ඉන්නවා ඒ අයට ලැබෙන මේ දීනනාවේ ප්‍රමාණයට ඒ ඒ බොරුව කියන්නට ලැබෙන දීනනාවේ ප්‍රමාණයට විශාල බොරු කියත හැකි. සමහරව අඬා අඬා සාක්ෂි දෙනවා. Taman දැක්කේ නැති දේවල් පිළිබඳව. අඬා සාක්ෂි දෙන්නටත් පුළුවන්. ඒ ඒ විදිහට වුන් හැදිලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. ඒ බොරු සාක්ෂි දෙන්න. ඒ ලැබෙන ලාභය සලකා. තවත් කෙනෙක් කෙනෙකුන්ව මහත් අමාරුවක දාන්නට බුද්ධියට බුද්ධියට සමහරුන්ට ඒ බඳු චෝදනා කරනවා චෝදනා එහෙම කරන්නේ හසු වෙලා මෙන්න මේ මේ දේ කරයි කියලා ඒ ද්වේෂයෙන් කරනවා. මේ වගේ බොරු කෙනෙකුට කියත හැකි ලෝභ මූලයෙන් එහෙම නැත්නම් ද්වේෂ මූලයෙන්. ලෝභ මූලයෙන් කරන විට ඒ ලෝභ මූල සිත අතුරෙන් යම් කිසි සිතකින් ද්වේෂ මූලයෙන් නම් ද්වේෂ මූල සිත් දෙක අතර අතුරෙන් යම් සිතකින් සාවාස. විසුනාවාස. විසුනාවාසය කියන්නේ කේලම් කියනනේ. ඒ කේලම් කීමේ ප්‍රධාන වශයෙන් දක්වන්නේ කේලම දෙදෙනෙකු අතර තිබෙන සම්බන්ධය නැති කිරීම. දැන් සමහරුන්ට ඒ දෙදෙනෙකු අතර තියෙන සමගිය සම්බන්ධකම රුස්කම් වෙනවා. ඔවුන්ට ඒක ඔවුන්ගේ නොමනාපයට කාරණා. ඒ නිසා කෙසේ හෝ ඒ දෙදෙනා බිඳුවන්නට ඒ දෙදෙනාගේ තියෙන සමදේ පිළිබඳව තමා ඇතුළ ඇතිවන නොමනාපය නිසා ඔවුන් බිඳුවන්නට කියලා ඒක තරහ වෙන කෙනෙක්. දෝමනස්ස සිතින් කෙරෙන බොරු මේ කේලම් කියනවා. තවත් කෙනෙක් ඒ ඒ කේලම Taman කියනුවේ යමෙකුට නම් ඒ තනත්තාව තමාට වඩා ලං කර ගැනීමට ලෝභයෙන් කියලා කියනවා. ඔව් කෙරෙහි තිබෙන හිතවත්කම පෙන්වීමට කියලා කියනවා. එහෙම කියන විට ලෝභ මූල සිටින්න. එදියට ඒ කිසුණු කීම ලෝභ මූලයෙන් හෝ දේශ මූලයෙන් හෝ කියන මේ මුල් දෙකින් කවර මූලයකින් හෝ සිදුවන්නට පුළුවන් අක්ෂර. අනිත් එක සම්පප්පලාප. සම්පප්පලාපත් ඒ ලෝභ මූලයෙන් හෝ ද්වේෂ මූලයෙන් සිදුවෙන සමහරු මේ ඒ සම්පත් හලාපම Tamange රක්ෂාව වශයෙන් කරන අය සිටිනවා Tamange රක්ෂාව සම්පත් හලාප බොරු කියන්නේ ඔය බොරු කියන්නේ නිකන් නිස්කල දේවල් කතා කර කර ඔය කාලයේ ගෙවනවා ඉතින් කෝපි කෝපයක් ලැබෙනවා බුලත් විකා කියලා වෙනවා ඒකත් කනවා බොනවා ආයෙමත් පටන් ගන්නවා එහෙම කියන අය සිටිනවා ඒ ලෝභ මූලයෙන් තමයි. සමහරු ද්වේෂ මූලයෙන් ඒ සම්පප්පලාප යන්නට පුළුවන්. දැන් මේ ඒ අවස්ථාවේදී ඒ කිච්චුවම සිදුවන්නේ යම්කිසි දෙයකට. යම්කිසි කටයුත්තකට, හොඳ කටයුත්තකට සහභාගී වන පිරිස. එයින් වළක්වා ගැනීමට තවත් කෙනෙකුට පුළුවන් ඒ ගැන තියෙන නොමනාපය නිසා ඒ කිසි වැඩක් නැති දේවල් කතා කරමින් කාලය ගන්නවා. අර පිළිබඳව තියෙන තරහව නිසා. ඒ ඒකට ද්වේෂයෙන් කරන්නට පුළුවන් අකුසලයක් හැටියට දක්වනවා සම්පප්පලාපය. ඒ ලෝභ මූලයෙන් සිදු වෙනවා. ඒකයි ඒ ඒ දෙක ඒ එය ද්වේෂ ලෝභ ද්වේෂයෙන් දෙකෙන් සිදු වෙන ද්විරි මූලෙහි සම්භවಂತಿ ඉතින් එහෙම දක්වා තිබෙනවා මේ අකුසල් පිළිබඳව ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයේ දැකින පාඨය තමයි චිත්තුප්පාද වශයෙන් පනේතං අකුසලං සබ්බතාපි ද්වාදස විධං හෝති චිත්තෝත්පාද වශයෙන් වනාහි මේ අකුසලය අකුසල් සියල්ලම අකුසලය සබ්බතාපි කියන්නේ හැම විටම ද්වාදස විදං හෝති ਸਰවාකාරයෙන්ම ਸਰවාකාරයෙන්ම ද්වාදස විදං හෝති දෙලස් වැදෑරුම් එතකොට මේ කියන ලද්ද අකුසල කර්මපත භයක්නේ ඒ භාවය උපදනා විට ඇතිවන්නා වූ සිත් මේ විදිහට ලෝභ මූල, දේශ මූල කියලා එහෙම වෙන් කරලා අන්තිමට කියනවා චිත්තුප්පාද වශයෙන් වනාහි අකුසලය ਸਰවාකාරයෙන්ම නැත්නම් සියලුම දක්විත දොළොස් වැඩෑරුම් වේ. ඒ ද්වාදස විද අකුසල. අකුසල් සිත් 12ක් තියෙන්නේ. ඒ 12ද. ඒ 12න් අප දන්නවා එකක් විචිකිච්ඡා සම්පයුක්ත සිතේ. ඒ විචිකිච්ඡා සම්පයුක්ත සිතේ කියන එක සැක නොකල යුතු අරමුණෙහි සැක ඉපදවීම වශයෙන් ඇතිවන්නා වූ සුඛ. සැක නොකල යුතු. සැක නොකල යුතු කිව්වේ ඒ බුද්ධ ආදී අතතන. බුද්ධ ධම්ම සංඝ කුබ්බන්ත අපරන්ත කුබ්බන්ත අපරන්ත සික්ඛා පරිච්ඡ සමුප්පාද කියන මේවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය. ශික්ෂාව පිළිබඳ දැන් ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව ඇතමෙකුට සැක. ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා. මේවා පිළිබඳව සැක කරන්න සිටිනවා. මොකක්ද ඇති වැඩේ කියලා සිල් රැකීමෙන් අපාන්තේ කියන මේ පසු ඇතිවන ආත්ම භාවය ඒ දෙක ඒ දෙකම පිළිබඳවත් ආ ඒවා ඇතිවන්නේ නැත්නම් ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවැත්ම ගොනුයේ පටිච්ච සමුප්පාද ධර්මයන් නිසා ඒ පටිච්ච සමුප්පාදෙහි සැක උපදවන සැක කරන දැන් ඒ සියල්ලම සත්‍ය කරුණ සත්‍ය කරුණ ඒ සත්‍ය කරුණ වන්නේ ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිසා නෙවේ යමක් යමෙකු කී පමණින් සත්‍ය වෙනවා නම් ඒක නියමම සත්‍යයක් වෙන්නට බෑ එයා කියන නිසාපත් වෙන එක. එහෙම වාක්සත්‍යයක් තියෙනවා. දැන් අපි කියන සමහර ඒවා වාක්සත්‍ය. වාක්සත්‍ය කියන්නේ වචනේ කියන ඇත්ත. වාක්සත්‍ය ඒ <clears throat> දැන් එහෙම සත්‍යයන් ගැන නෙවෙයි මේ කතාව. මේවා කවදත් ඇත්ත. ඒ කියන නිසා නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ කියන ඒ ඒ රත්නත්‍රය කවර කාලයක ලෝකෙහි පහළ වුණත් ඒ පහළ වූ කාලෙහිදී ඒවා ලෝකයාට රත්නයි. නොපහළ වූ කාල තිබෙනවා. පහළ නොවූ කාල. ඒ කාල වලදී ඒ රත්නත්‍රයේ පිළිබඳව අසන්නට නොලැබුණාට ඒවා ඒ රත්නත්‍රයේ තිබෙන ಗುಣ ඒ රත්නත්‍රයේ තිබෙන ප්‍රයෝජනය ඒ රත්නත්‍රයේ පිළිගන්නා අයට ලැබෙන ප්‍රයෝජනය ඒවා අසත්‍ය ඒවා නෙවෙයි. ඒවා ඒකාන්ත සත්‍ය. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ බුද්ධ සුද්ධතාව, ධම්ම සුධම්මතාව, සංඝ සුප්පටිපන්නතාව කියන මේවා සත්‍යයි. ඒ නිසා ඒවා සැකයට කරුණු දෙය යුතු නැහැ. නමුත් ඒ පිළිබඳවත් කෙනෙක් සැක කරනවා. අන්න එතකොට උපදින්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව. ඉතින් විචිකිච්ඡාවේ තියෙන ලොකුම වරද නම් ඒ විචිකිච්ඡාවෙන් යුක්ත තැනස්ථාප මේ ශාසනයකින් ගත හැකි ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනේ නැති දෙයක්. මොකද සැකේ නිසා Tamante ඒ පිළිපැදීම මනසේ කරන්නට බෑ. කරන්නට බෑනේ. Tamante සැකනේ. ඉතින් මේ මේක වැඩදායකද මේක ඇත්තක්ද ආදී වශයෙන් Tamanta තියෙන සැක කර්ම කොටගෙන ඒ පිළිගන්නට බැරි ආත්මෙන්න ඒ පිළිගත් තැනැත්තෝ කල යුතු ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් පිළිපදියේ ඒ ප්‍රතිපත්තියෙහි පිළිපදින්නට බෑ ඒ නිසායි එහෙම තැනැත්තාට බෙහෙතක් නැtei කියන්නේ අපේ කිච්චෝ හෝති බෙහෙතජ්ජ සමුත්තිත රෝගෝ විය කියලා දක්වනවා බෙහෙත්ජ්‍ය සමුච්චිත රෝගෝ විය කියන්නේ බෙහෙතින්ම හටගත්ත ලෙඩක් නෙමෙයි කියලා. බෙහෙත නිසාම හටගත්ත ලෙඩේ. සමහර විටක බෙහෙත් වල තිබෙන මේ උග්‍රකම, සැරකම හේතු කොටගෙනම හැදුණු ලෙඩක් වගේ. අතේ කිච්චෝ කියන්නේ සුව කිරීම අසීරු එකක් වෙයි. අතේ කිච්චෝ. දැන් ඒ වගේ විචිකිච්ඡාව තියෙනවා. එයාට බෙහෙතක් නැහැ කොටින් කියනවා නම් දෙහෙත ගන්නට නම් මොකද මේ දෙහෙත? ධර්මයේ නැති දෙහෙත. දැන් බුදුරජාණන් වහන්සේ එහෙමනේ වදාරන්නේ. ධම්මෝසද සමෝ නප්ති. ධර්මයේ නැමැති ඖෂධය වැනි තවත් ඖෂධයක් නැත්තේය. ඒතං සිවත භික්කව. මහණෙනි ඒ බොන්නේ කියලා. ඒකට ධර්මයේ නැමැති ඖෂධය බොනයි කියන්නේ කොහොමද? කොහොමද බොන්නේ? ඒ ධර්මයේ පිළිපැදීමෙන් දැන් ඖෂධය පිළිබඳව කරන්නට තියෙන පිළිපැදීමක් තියෙනවා ඖෂධය පිළිබඳ ඒ ඒ පිළිපැදීම වෙනවද ඒ ඖෂධය හොඳ ඔක්කොම වර්ග එකතු කරගෙන පතාට පතට හිඳලා ওই පැත්තක තියලා තිබ්බා නෑ ඒක බොන්න ඕනේ එතකොටයි ඒ ඖෂධය එන් ගන්න ප්‍රයෝජනීය ගන්නට තියෙන්නේ අන්න ඒවත් ඒ ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින්නට ඕනේ ඵල ලබන්නට. ඒක හරියට බෙහෙතක් බොනවා වගේ. ඉතින් ඒ බොන්න බෑ කෙනෙකුට. ඒ ඖෂධය බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිපදීම් සංඛ්‍යාත වූ වීම ඒතනත්ත කරන්නේ නැහැ. ඔහුට ඒ පිළිබඳව සැකපිදේන. සැකපිද. දැන් වේදනාත්ය නියම කළාම මේක හරි දෙකක්ද කියලා දන්නේ නැත්නම් කන්නද බැරි ගා පිළිගන්නේ නැත්නම් බොන්නේ නැහැ. නියම කරලා යාවි. ඒත් බොන්නේ නැහැ. එහෙම බොන්නේ නැති අය ඉන්නවා. දෙත ගැන විශ්වාසය නැහැ. ඒ නිසා බොන්නේ නැහැ. එහෙම වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? තමාගේ සංසාර රෝගය සුව කරගන්නට බැහැ. මේ ලැබුණු අවස්ථාව මේ අවස්ථාව කවදද ආපහු ලැබෙන්නේ? කවුද කියන්න දන්නේ? දැන් අපිට අර බුද්ධෝත්පාද කාලයක ඉපද මේ අවස්ථාව ලබා ගත්තා. මේ ලබාගත් අවස්ථාවේදී අපිට මේ සාංකාරික රෝගය එහෙම පිටින්ම සුව කරගන්නට බැරි නම් බැරි වුණා ඇතන් පිටක අපිට ලෙඩේ බොහෝ දුර අඩු කරගන්නට වුණා. එහෙමවත් පිළිපැදීමක් නොකරන කෙනෙකුට ඒ රෝගේ එහෙමම තිබෙනවා නේ එහෙමම තිබෙනවා ඊට පස්සේ අවස්ථාව කෙනෙක් කියතත් 5000ක් පවතිනවායි කියලා ශාසනය ඊළඟ જાතියක් කොතැනද උපදින්නේ කියලා කවුද දන්නේ? කොහේ හරි අප්‍රිකාවේ රටක ගිහිල්ලා උකන්න එහෙම තැනක අපි උපදින්නට එකයි කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉටුවන්නේ නැහැ. ප්‍රාර්ථනා හැම දෙයක්ම ඒ විදිහටම ඉටුවන්නේ නෙවෙයි. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව කෙරෙහි විශ්වාසය තබා නෙවෙයි කටයුතු කරන්නට තියෙන්නේ. තමන්ගේ වර්තමාන ක්‍රියාකලාපයේ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නට. ඒ විශ්වාසය තබා ක්‍රියා කරන්නට නම් තමන්ට පිළිඳුවට ඕන රත්නත්‍රය පිළිබඳ වූ විශ්වාසය. අන්න ඒක නැති වුණොත් ඒ වගේම ඒ රත්නත්‍රයේ විශ්වාස කරන තැනැත්තෙකුට අමුතුවෙන් කිව යුතු නෑ. ඒ තැනත්තාට කර්ම කර්මඵල විශ්වාසය තියෙනවා ඒක. රත්නත්‍රයක් ලැබෙන්නට බෑ මේ කර්ම කර්මඵල නැත්තම්. ඒ කියන්නේ රත්නත්‍රයේ කිවේ බුද්ධ ධර්ම සංඝ. බුදු කෙනෙකු කොහොමද අප ලබා ගන්න නැත්නම් බුදු කෙනෙකු කොහොමද ඇතිවන්නේ? කර්ම කර්මඵල විශ්වාසය ඇතිව ක්‍රියා නොකරන්නේ නම් බුදු වීමටත් ඕන කරනවා නේද? නිකම්ම මම බුදු වෙන්නට ඕනේ කියලා හිතාගත්ත හැටියෙම කෙනෙක් බුදු වෙන්නේ නැහැ. බුදු වීම වන්නට ඒ බුද්ධ කාර්යක ධර්ම පුරන්නට ඕනේ. බුද්ධ කාර්යක ධර්මයේ කියන ඒවා මොනවද? දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය ආදී වශයෙන් නෙම ඒ දස පාරමිතා තියෙනවා. ඒවා ඒවා මොනවාද? ඒවා කවුද? නෑ ඒවා පින් නැත්නම් කුසල්. පින්නේ දන් දීම, සීල් රැකීම. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මේ කාමයන්ගෙන් වෙන්වීම. මක් නිකමජ්ජාසය බෝධිසත්ත. ඒ මේ ලෝභයේ දෝෂ දසාවින. නිකමජ්ජාසය තියෙන බෝධිසත්වරයන්ට. මහන්සලා දකින්නවා ලෝභයේ තියෙන ආදීනවය. වරද. ලෝභයේ දෝෂ දසාවින. අලෝභඥාසයා බෝධිසත්තා. ලෝභේ ඒ දෝෂ දස්සාවේ. අදෝසඥාසයා බෝධිසත්තා. දෝෂේ දෝෂ දස්සාවේ. අමෝහඥාසයා බෝධිසත්තා. මෝහේ දෝෂ දස්සාවේ. ඒ විදිහට උන්වහන්සේලාට තිබෙන ඒ අභ්‍යාසය. ඒ ලෝභ, දෝෂ, මෝහ කියන මේවා ප්‍රතිවිරුද්ධ අලෝභ, අදෝෂ, අමෝහ කියන අදහස්. ඒ අභ්‍යාසයන් තියෙනවා. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ වැරද්ද දකිනවා. වැරද්ද පිළිගන්නවා දකිනවා. එහේ ඒ බව අපට පිළිෙන්නට ඕන අප කාට වුණත් පිළිෙන්නට ඕන. එහෙම පිළිෙන්නේ මොන කරුණක් නිසාද? ලෝභය තිබුණයි කියලා ඒකෙන් වරදක් නැත්නම් එහෙම වරදක් සිදු වෙනවයි කියලා පිළිගන්නේ නැත්නම් එයින් කර්ම සිදු වෙනවයි ඒ කර්මයන්ගේ විපාක වශයෙන් අනිෂ්ඨ විපාකයි ලබන්නට වන්නේ කියන එක පිළිගන්නේ නැත්නම් එතනත්තා ලෝභය ගැන ලෝභය ඇතිවීම ගැන නොකමැති වෙන ඒ ලෝභය ඇති වුණත් ඇති නුනත් කොයි වෙලාවෙ ඇති වුණත් ඕකේ වරදක් දකින්නේ නැහැ. කර්ම කර්මඵල විශ්වාසය තිබෙන්නට ඒ නිසා තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට විචිකිච්ඡාව ඒ ශ්‍රද්ධාවට විරුද්ධ එකක්. ශ්‍රද්ධාව තිබෙනවා. යම් මේ ශ්‍රද්ධාව තිබෙනා මේ තැනත්තා ඒ බුද්ධ ආදී අටතැනක සැකේ උපදවා ගන්නෙ නැහැ. අනිත් එක අකුසල් සිත් 12න් අන්තිමට කියන්නේ ඒ උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. උපේක්ෂා සහගත උද්දච්ච. ඒ උද්දච්චයේ කීවේ නසංසුන්ක. දැන් සමහර මේ වචනය වෙන තේරුමක් දීම සඳහා පාවිච්චි කරනවා. සමහර කියන හරි උද්දච්ච මනුෂ්‍යය කියලා. ඒ කියන්නේ උඩඟු කියන එක අරගෙන. ඒ උඩඟු කියන තේරුම නෙවෙයි මෙතන උද්දච්ච කියන එක කියන්නේ. උද්දච්ච කියන්නේ නොසන්සුන්කම. නොසන්සුන්කමයි එතන තිබෙන්නේ. ඒ නොසන්සුන්කම කියන එක අකුසල් සිතට පොදු ධර්මයක්. හැම අකුසල් සිතකටම පොදු ධර්මයකුයි උද්දච්චය කියන්නේ. ඒ නිසායි අකුසල් සිත් 12ටම පොදු ධර්ම හතරක් දක්වනවා මෝහ අහිත අමුත්තප්ප උද්ධච්ච කියලා. ඒවා සබ්බා කුසල සාධාරණ চৈতසික. සියලු අකුසල් සිත්වල සාධාරණ. ඒ එයින් එකක් තමයි උද්ධච්චය. ඒ නොසන්සුන්කම. නම් උද්ධච්ච සංකල්ප සිතේ ඒ ඒ මෝහයේ තියෙන බලවත්කම නිසා ඒ උද්ධච්චයන් අන්‍ය සිත්වල ඇති උද්ධච්චයට වඩා බලවත් නොසන්සුන්කමක් තියෙනවා. ඒ නිසා ඒක උද්ධච්ච සංපයුක්ත සිතේ කියලා වෙන්කොට දක්වනවා. නැත්නම් අන අකුසල් සිතකම උද්ධච්චයේ දෙන. මේ සිතේ උද්ධච්චයේ. නමුත් ඒ සිතේ ඒ උද්ධච්චය බලවත් වුණාට ඒ සිතින් කෙරෙන අර බලවත් වැරදි නෑ. සතුන් මරීම, සොරකම් කිරීම ආදී ඒ වැරදි කරන සිතක් නෙවෙයි. ඒ නිසා තමයි උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත ප්‍රතිසන්දි ගෙන දෙන්නේ නැtei කියලා දක්වන්නේ. ප්‍රතිසන්දිය ගෙන දීමේ කර්මයක් උපදවන සිතක් නොවන බව උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත ගැන දක්වා තිබෙන්නේ ඒ නිසා. ඒක උද්දච්චයේ බලවත් නොසන්සුන්කම්. ඒක නිකන් කලබලය. මෝඩකම නිසා සිදුවන කලබල ගතිය. ඒකයි උද්දච්චය කියන්නේ. දැන් සමහරුන්ට එහෙම අවස්ථාවේදී සමහර විටක මේ සින්දහම් කරන අවස්ථාවලදීත් වෙනවා. වැඩියෙන්ම ඔය දන් දෙන අවස්ථාවලදී සමහරුන්ට බලවත් උද්දච්චයක් ඇති වෙනවා Tamange තිබෙන අර ඒ අවස්ථාවේදී උපදනා වූ මෝහය නිසා. කලබලය ඇති වෙනවා. හරියට වේලාව කිට්ටු වේගෙන යනකොට වික්ෂණ හංසේලා ධාතු වඩින සමහර ඒ කලබල. සමහර විට පිනම් කෝප්ප පවා බිම දානවා. අපේ තියෙන ඒවා හැලෙනවා. මේ කලබලේ. ඒ ඒ උද්දච්ච. ඉතින් වෙන අවස්ථාවලදී ඒ උද්දච්චය ඇති වෙනවා කෙනෙකුට. වේලා කාර්යාලයට යන්නට වෙලාවක් තියෙනවා. තමන් සූදානම් වීමටම කාලයක් ගත වුණා. දැන් බොහොම ප්‍රමාද වෙලා. ගිය හැටිම බස් එක ලැබුණේ නැත්නම් තමන් දන්නවා හුඟක් වෙනවා. ඉතින් කඩා පිටගෙන දුවන. අන්න එහෙම අවස්ථාවලදී ඒ උද්දච්ච සංකේත සුඛය කියලා. දැනවනේ මේ සමහරු කියන්නේ කොරහේ අපදාන්නත් බැරියි කියලා කලබල වුණා. අන්න ඒ වගේ සත්‍යයක් ඒ උද්දච්චේ නිසාව. අන්න ඒ ඉතින් ඒක මෝඩකම. ඒ ඒ මෝඩකම නිසායි ඒක වෙන්නේ. ඒකයි මෝහ මූල සිතේ තමා මේ බලවත් උද්දච්චයේ යෙදෙන්නේ. අනිත් මෝහ මූලසිත විචිකිච්ඡාවෙන් යුක්තයිනේ. ඒකෝට විචිකිච්ඡාව මෝහය නිසා ඇතිවන ධර්මයක්. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒ සැකය ඇතිවීමට මෝහය නැතිව බෑ. මෝහය නිසා ඇතිවන. හැබැයි ඒ උද්ධච්චය කියන ඔය මෝහ මූලසිත විචිකිච්ඡා වශයෙන් ඇතිවන මෝහ මූලසිත ඇති නොවීමට බබ බලා ගැනීම සඳහා තමන් කුමකින්ද වැඩෙන්නට ඕන? තමන් නුවණින් වැඩෙන්නට ඕන. නුවණින් වැඩෙන්නට. ඒ නුවණ සීතාකාරයක මොනක් කියලා. සුතමේ ඥානය කියන එක තියෙනවා. සුතමේ ඥානය ඇති කරගන්නට ඕන. සුතමේ ඥානයෙන් තමන්ට පුළුවන් බුද්ධ ආදී ඒ අකතන පිළිබඳවම බොහෝ කරුණු දැනගන්නට. එවිට ඒ කරුණු නොඩක් හේතුවෙන් ඇතිවන්නා වූ සැකය දුරු විය. ඒ කරු දැන ගැනීම වශයෙන් උපදවා ගන්නා ඥානය නිසා. ඒ ඒ විදිහේ සැක උපදින්නේ නැහැ. ඒකේ ඇසීම දැන ගැනීම නිසා සැකය දුරු කර ගන්නට පුළුවන්. උද්දච්චය තෙලස දුරු කර ගන්නට පුළුවන් කොහොමද? දැන්කම පුරුදු කරා ගන්නට ඕනනේ. නසංසුන්කම කියන මේ ගතිය කිසි අර්ථයක් සිදු කරන එකක් නෙවෙයි. යහපතක් ගෙන දෙන එකක් නෙවෙයි. සමහර විටක ඒක අයහපතට බොහොම හේතු වෙන්නත් පුළුවන්. සමහරේ ජීවිතාන්තරාය පවා සිදු කර දෙන්නට කරත් ප්‍රමාණවත් එකක් වෙනවා. කලබලයේ වෙලා පැනවත් පාරට පාරේ එන වාහන පිළිබඳව කිසිදු අපේක්ෂාවක් නැතිව ඒ වාහනයකට වුවත් යට වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කලබලය නිසා සමහර විටක සමාජයේ තමාට නොදැනීම තමා තුළ තිබෙන අසනීපකම් රෝගී බව තියෙන්නට පුළුවන් ඒක උත්සන්න වෙන්නට පුළුවන් සමහර විටක මේ හෘද ආබාධයක් තව හැදෙන්නට පුළුවන් ඒකද කියන්නේ කොයි දෙයකටවත් කලබල වෙන්නට එපයි කියන්නේ ඒ වගේම තමයි කලබලේ වගේම තමයි අර නිකන් උඩම් වෙන එක උඩම් වෙනවා කියන්නේ යමක් යම් සැපයක් ලැබුණාම යම් හොඳක් සිදු වුණාම එයින් මහත් ප්‍රීතියටපත් වෙලා උදපරිණ කාලයක් ඇතිවම අන්න ඒ උද්දාම ඒකත් හොඳයි සතුට වෙන්නට පුළුවන් අපිට ප්‍රීතිය කියන එක ඇති කරගන්නට බාධාවක් නැහැ ප්‍රීතිය හොඳයි නමුත් ඒක නිකන් මේ කඩා බිඳගෙන යන ප්‍රීතියක් වෙනකන් සුදුසු හැමදේකම බුදුරජාණන් වහන්සේ වදාරන එක තැනකදී අර මහා ධර්මජාල සූත්‍රයේදී බුද්ධ ධර්ම සංඝ කියන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට අන්නේෝ දොස් කියනවා නම් ඒ ගැන කලබල හිත නරක කරගන්නට එපා. හිත නරක කරගන්නට එපා තරහ වෙන්නට එපා. එහෙම වුණොත් ඒින අන්තරාය ඔබටම ඔබටම ඒ තැනදී ඔය කියන දෝෂය අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැහැ කියලා වුණට කරුණ සහිතව කියන්නේ. ඒ වගේම යමෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවනම් ඒ නිසා උදම් වෙන්නට එපා. ඒකෙන් අන්තරායත් මුදලාටම. ඔවුන් කියන දේ ඇත්තද නැත්තද කියලා තෝරා බේරා ගන්නටත් බැරි වෙනවා. ඒ නිසා ඒ ගුණය ඇත්ත වශයෙන් තිබෙන දෙයක් නෝ. ඒ ගුණය අපේ තථාගතයන් වහන්සේ කරේ විද්‍යමානයි කියලා ඒක ඒ ගැන ඒ පිළිගැනීම කරන්න. එහෙම නැතුව දොස් කියනවායි කියලා තරහ වෙන එක. වර්ණනා කරනවායි කියලා මහත් වමනාකවට වඩා ඉහළ යන ප්‍රීතියක් උදම් වීමක් ඇති කර ගැනීම පිසුදුසු. මේක සාමාන්‍යයෙන් අපිට වෙනවා කවුරු හරි අපිට දොස් කිව්වයි කියලා දැනගන්න ලැබුණොත් මොකද වෙන්නේ? ඒ වෙලේ ඉඳලා පුපුරනවා නේ? ඒ එහෙම ගතියක් ඇති වෙනවනේ මිනිසුන්ට. අන්න ඒක නරකයි. ඒ නිසා අපි ඒ අපි ಗುಣධර්මයෙන් වැඩෙන්නේ නැහැ. වෙන ඒවායින් වැඩිලා වැඩක්. ಗುಣධර්මයෙන් වැඩෙන්නේ. ඒ ඒ ಗುಣ ධර්ම කියලා විතර නෑ ඒකට තියෙන වචන හොඳ වචන දෙක තමයි ಗುಣ නුවණ කියන එක. ගුණයයි නුවණයි. ගුණය නුවණ. ඒ ගුණ වඩා ගැනීමට නුවණ බොහෝම උපකාරයක්. එමකට මේ නුවණ තියෙන එකනට නුවණින් තෝරා බේරා ගන්නට පුළුවන් අත්තල යුත්තේ කුමක්ද ඇති කරගත යුත්තේ කුමක්ද කියන. ඒ නුවණ එහෙම තිබෙන බැවින් ඒ අසල යුතු දේ ඇති කරගත යුතු දේ දැනගෙන අත්හල යුතු දේ අත්හැර ඇති කරගත යුතු දේ ඇති කරගෙන ඒවා වැඩි ඒ ಗುಣ එතකොට Taman නුවණිනුත් වැඩෙනවා ගුණේනුත් වැඩෙනවා ගුණේ තවත් දෙයකින් ඒක පෙන්වන්න කියලා නම් සීල සමාධි කියන දෙකම ගුණ පක්ෂයට දාලා ප්‍රඥා කියන එක නුවණ පක්ෂයටයි එන්නේ එතකොට ගුණ නුවණින් වැඩෙනවන්නේ සීල සමාධි ප්‍රඥා කියලා මේ තුනෙන් වැඩෙන එක. ඒ ගුණ නුවණින් වැඩිීමේ කෝටිය බුදුරජාණන් වහන්සේ හැර අනිත් කෝටියක් දක්වනවා නම් කෙලවරක් දක්වනවා නම් ඒ කෙලවර වශයෙන් දක්වන්නට තිබෙන්නේ අරහත් වේ. රහත් බව. රහත්. ඒ නිසා ඒ මේ අකුසල් පිළිබඳව මා හුඟක් කැමති කියන්නට මේ අකුසල් ගැන මක් නිසාද අප වැලකිය යුත්තේ එයි වැලකිය යුත්තේ එයි මහත් හානිය ගෙන දෙන්නේ හානි ඒ නිසානේ මේ පාපංචේ පුරිසෝ කෛරා නතං කෛරා පුනක් පුනං ඒතම් හි චන්දන්න කෛරාත දුක්ඛෝ පාපස්ස උච්චේ එහෙම නෙමෙයි පාපංකේ පුරිසෝ කෛරා. පුරුෂයා නැත්නම් පුද්ගලයා මිනිසා තනත්තා පව් කරන්නේය. පාපංකේ පුරිසෝ කෛරා. එහෙම කෙරුවත් එහෙම පුරුෂ යම් කෙනෙකුට Tamange යෝනිසෝ මනසිකාරය නැති වූ අවස්ථාවකදී එහෙම පව් කෙරෙනවා. කෙරෙනවා කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ගත්තේ නැති වුණාට අපි දන්නවනේ සිත නිසා සිදුවෙන දේවල් නේ. නැත්නම් කෛරා පුනප්පුනං එහෙත් ඒ එය නැවත නැවත කරන්නට එපා. මතං කෛරා පක්ුණා. මත් නිසා ඒ ඒ ඒතම් මේ ඡන්දං නැ කෛරාත් ඒ පව් කිරීමෙහි කැමැත්තද ඇති කර නොගන්නේය. ඒතම් ඡන්දං නැ කෛරාත් ඇයි දුක්ඛෝ පාපසල්සේ පවෙන් මතු කර දෙන්නේ ප්‍රතිඵල වශයෙන් ගෙන දෙන්නේ කුමක්ද? දුක. ඒ වගේම අනිත් පැත්ත උන්වහන්සේ වදාරනවා උන්නන්තේ පුරිසෝ කෛරා කෛරාතේතං පුනක් පුනං ඒ සම්මි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්ච පුඤ්ඤං තේ පුරිසෝ කෛරා පුරුෂයා පින් කරන්නේ කෛරාතේ තං පුනක් පුනං කෛරාති ඒතං පුනක් පුනං එය නැවත නැවතද කරන්නේය ඒතං ඡන්දං කෛරාත පින් කිරීමේයි දැනත්තද ඇති කරගන්නේය සුඛෝ පුඤ්ඤස්ස උච්චය ඉනෙන් ගෙනදෙනියේ සපයි සුඛෝ පුඤ්ඤස්ස අපි අද එතනින් නවත්වමු ඊළඟට අනිත් දවසේ එතන